සංසෝක්තියවල පරිගණනය ලබන දේශනා මාලාවේ අද නාම රූප නිරෝධ සබාවයෙන් තෝරන කියන එක අරලා දේශනා මා දේශනා කීපයක සමානම දේශනා පාඩම්ට යොදවනවා. මේ ස්ථානයේ අපිට තියෙනවා මේ දේශනා කරන මහත්මති අදම කරන අය කියනවා ඒ ඇගේ අවශ්‍ය සඳහා මෙතෙක් කළ දේශනාවේ ඉතාම කෙටි සාරාංශය අපි කරුණු ප්‍රකාශ කරන්නට අදහස් කළා. සම්මානීය බුදුදානමාත්‍ය පිළිවන් කරවල පස්සෙ අනිත් සාමකාමීන් විසින් දෙනකොට මොනවා වෙන මාර්ගයක් වෙනස සුදුසු ධර්ම දේශනාවක් මත කරන්නට තියෙන්නේ. අනිත් සාමකාමීන් විසින් ප්‍රකාශ කළා. ඕකේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. අනිත්‍ය සහ අනාත්ම වශයෙන් බලන්නේ සියලු සංස්කාර අනිත්‍ය සහ අනාත්ම වශයෙන් බලන්නේ කියලා. එනිදී සංඝහමඳුර කල්පනා කළා නම් මේ සියලුම දේවල් දන්නා අනිත්‍ය සහ අනාත්ම වශයෙන් මේක මම කවම මට ලැබෙන නිවන් ගන්න. ඒ කර්ම දේශනා ජප ප්‍රකාශ කළේ එන සංඥා මාත්‍ය පිටදක් සම්මත මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගත් පමණින් නිවන් ලබා ගන්නට අපහසු බව. පංචස්කන්ධය කෙසේනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් නිවන් ලැබීමට භවනාවට නැගී උපදෙස් ගන්නක් කරලා පළමු දේශනා කළා. ඊට පස්සේ දේශනාවේදී අප කීවේ සම්මාසාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ ඊට පස්සේ ගියා. ඉන්නේව උන්වහන්සේගේ නිවන් යන්නට සුදුසු ධර්මයක් මට දේශනා කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් සංඝාහාන පස්චානහාන් කරන ලද පස්චාන සූත්‍රයේ සංඝාහාන ගැන ප්‍රකාශ කරනවා. ඒ සූත්‍රයේ සිටි අදහස සංඝා සත්‍යනහාමරෝ අහන සංමා දිට්ඨිය කියන්නේ කොහොමද දෙකේ තියෙන පිළිතුර තියෙනවා. සංමා දිට්ඨිය කියන්නේ මේ දක්ෂණ පරිදි මේ ලෝකයේ සිටින තේරුම පස්සෙ බොහෝ වශයෙන් ඇති බව සහ නැති බව අතුරු කරගෙන පවතිනවා. මේ ඇති බව කියන එක ලෝක නිරෝධයේ දක්නකට නැති වෙනවා. නැති බව කියන එක ලෝක සමුදය දක්නකොට නැති වෙනවා. මොකද මේ ලෝකයේ තේරුම සත්‍ය සංහා දිස්මාන ආදීන් බැඳලා තියෙනවා. මේ සංහා දිස්මාන ආදී සංකල්ප කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි අවශ්‍ය නෙවෙයි කියලා ප්‍රමුඛ ප්‍රතිමාස් දෙනවා නම් දුකක්ම උපදින්නේ දුකක්ම නිරුද්ධ වන්නේ කියන අවබෝධය සමාතන සාක්ෂාත් වශයෙන් සත්‍යත්වයෙන් වැටහෙ තිබෙනවා නම් එතකින්ම සම්මාදිට්ඨිය උදොරකින් කියලා කියන උපදන්නා දේශනා කරා. අකේදී ප්‍රකාශ කරේ මේ අංශ දෙක පිළිබඳව ලෝක සමුදය සහ ලෝක නිරෝධය පිළිබඳව එදෙසින්ම දුක්ඛම උපදිනවා දුක්ඛම නිරෝධ වෙනවා කියන කතාව වලින් දුක්ඛපත්‍ය සහ සමුදය සත්‍ය අපේ සංකප්පන් ලෝකයේ මතුවන ආකාරය දැනෙන්න පුළුවන්. ඊට පස්සේ දේශනාවේ දෙකේ බුදුරජාණන් වහන්සේ මේකෝස්ේම දේශනා කළා මේ අංක දෙකක නොකෙනන මම මධ්‍යම මධ්‍යම ධර්මයේ දේශනා කරන අවිද්‍යාව නිසා සංඛාර තියෙනවා සංඛාර නිසා විඥානය තියෙනවා වගේ මේ මේ දේශනාවේදී අපි කනේ අනේ ලෝක සම්බේසා ලෝක නිරෝධය ගැන කතා කරන නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංඛාර පත්‍ය විඥාන සංඛාර නිරෝධ විඥාන නිරෝධ කියන දේ ගැන මේක පෙර දවසේ විස්තර කළ නිසා මේ තුනම හොහතර දේශනා දීකදී සංඛාර නිසා විඥානය කියන ආකාරය විඥානය කියන නාම රූප කියන ආකාරය විඥාන පත්‍ය නාම රූප විතර පසු දේශනාවේදී අපි කතා කළේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියන බුදුරජාණන් වහන්සේම මහා ප්‍රධාන සූත්‍රය අනුව දේශනා කළ තිබුණා. අර කොහොම නිමාන පත්‍ය නාම රූපං කියන කතාවට අනිත්‍යක ප්‍රකාශ කරන දේශනාව. ඒක තමයි යටි ප්‍රකාශ කළේ නාම රූපච්ඡ විඥාන වන්නේ කොහොමද මේ සතිය අපිට නාම රූපච්ඡ කලාවචන කියන දේශනාව. මේ දේශනා බොහෝ දෙනෙක්ම තේරුන්නේ නැති බවයි කියන්නේ. ඒක නිසා අද හැකි තරම් සරල කරන දේශනාව ඒ ඉරියනට අපි බලාපොරොත්තු වෙනවා. නාම රූප පත්‍ය සලසන කියන කතාවේදී විපස්සනා ප්‍රකාශකදී ඔස්සත්ව දැක්කන කරුණු බලනවා ඊට පස්සේ අපගේ අවබෝධය අනුව විස්තර කියන්නේ. ඔස්සත්ව දැක්කන හැටියට මානසිකදී මොකටද කෙනෙක් ඉස්සරහට පිළිසඳලස්සකට පසුව නාම රූප ප්‍රමේය වෙනකොට සමුන් නැති දැක්කී ඇත කන නාසය දිව ශරීරය මනස කියන ආත්මය තියෙනවා. ඒ වගේම ඕපපාතික වශයෙන් සිදෙන දේව හොඳ දෝෂයන් වෙන සමහර සත්‍යයන්ට මේ ආයතන හරම ප්‍රවේශිනවා. දක්ෂයන් වෙන සත්‍යයන් නම් සමහර ආයතන උපදින්නේ. ඒකයි කොච්චර දැක්කේ. අපේ අදහස අනුව අපේ අවබෝධය යන විස්තර කරන්න දෙන්න අප කියන්නේ එක එක ආයතනයකට ඒකාකාර අර්ථ නිරූපණ දැක්කන වචන තිබෙනා ඒ වචනවල අවබෝධය කීකරුව මේ ආයතන කියන එක තේරුම් ගන්නට අපහසු නිසා ඒ වචන ගැන අර්ථ නිරූපණයක් කරන්න කළා. උදාහරණයක් තියෙනවා. අතට කියනවා සංස්කෘත සාධනය කියන්නේ සත්‍ය ධාතුව කියන, සත්‍ය නිය කියන, සත්‍ය ద్వාරය කියන, ඊළඟට සත්‍යයතේ කියන. මේ වගේ කන්නාසේ දින සරෝරේ මනසගත වෙන ප්‍රකාශ වෙනවා. මේදී අපි කියවා මේ ධාතු සත්‍යයේ ප්‍රධාන සත්‍යයේ ප්‍රධානම සත්‍යයේ යම් කිසි ඉන්ද්‍රියක් බව පමණයි ඒ ඉන්ද්‍රියක් වන්නේ නැහැ ඉන්ද්‍රියක් වීමට නම් ඇහැට උදාහරණයක් වශයෙන් ගියොත් ඇහැට රූපයක් තියෙනවා ඒකෙන් විඥානයක් පහළවන්නට ඕන ඒක ද්වාරපත්‍ය පංචයෙන් නම් ඒ ඇහැට පෙනෙන රූපය අලවලා මේ සාකාර පිටේදි බලන්නට ඕන ඒක ආත්ම පත්‍යයට පත්වන්නට නම් ඒ ඇහැට පෙනෙන රූපය පිළිබඳ සංඥාවක් ඇතිවන්නට ඕන මේක බුද්ධ දේශනාවට අනුකූලව ඒ කරුණ උපසල් දක්වන අපට සාධක කළා උදාහරණයකට පැහැදිලි වෙන සඳහා කියනවා මේ පිටින දිනවත් සැරේ ජීව ජීව තිබුණා ජීව වාසය තිබුණා ජීව සාධ රෝපේ තිබුණා ඒ තුනේ දැන් විඥානය පහළවන්නේ නැති නිසා ඒක ජීව ඉන්ද්‍රියක් කියලා නැහැ ජීව ద్వාරයක් කියලා නැහැ ජීව ආත්මයක් කියලා නැහැ නාමයක් තිබුණා නාමයක් තිබුණාට ඒක පිළිබඳ දැනීමක් නැති නිසා ඒ ගාන ඉන්ද්‍රිය තියෙනකොට ඉන්ද්‍රිය සත්‍යයන් ද්වාර සත්‍යයන් ආත්මපත්තියක් නැහැ. ඇස තියෙනවා මේ ඇගේ මේ ඇස තුන රූප තියෙනවා මේ සම්මානයේ ඒ කෙනාට ඒ අසම වන්දාගෙන කිසිම බලන්නේ නැති නිසා ඇස ඉන්ද්‍රිය පැත්තෙන් මවතිලා ධ්වාන පැත්තට පත්වන්නේ නැහැ. අනේ ඉන්ද්‍රිය පැත්තට පත් වෙනවා ධ්වාන පැත්තට පත් වෙනවා ආයතන පැත්තට පත් වෙනවා කියන එකයි අපි එදා ප්‍රකාශ කළේ. දැනයක් මොනවාට ඉති සුපසාර කර්මන් දෝෂෝ වැටෙන්නේ කොහොමද? අද එතන සිට. මේ ආත්මයක බුදු පියාණන් වහන්සේ සලාරකම කියන්නේ ආයතන හයක් කියනවා. මේක පසු ආයතන කියන වචනේ වෙනකොට අපි අස කන නාමයේ දිව ශරීරයේ මනස කියන සරල වචනයි පාවිච්චි කරන්නේ. මේ සලාරකම කියන එක වෙනුවටම බුදුරජාණන් වහන්සේ බොහෝ විට ප්‍රකාශ කළේ සංස්කාරකන කියන වචනේ. සූත්‍ර පිටකේ බොහෝ තැන්වල මේ වචනය දැක්වෙනවා. මේ සංස්කාරකන කියන වචනේ පාවිච්චි කිරීම තුළින් ඉතාම දැහැදිලිව කෙනෙක් යනවා අප අර ආයතනයක පිළිබඳව සමක වස්තන නිරූපණය සිතරන්නම් නියුදෙදි කියනවා. මේ සංස්කාරකන සූත්‍ර වාක්‍යයක් තියෙනවා. ඒ නම විශේෂයෙන්ම කලාවකින් සම්බන්ධයි. ඒක සූත්‍රයක තියෙනවා මෙන්න මෙහෙම. ඉන්නසංකෝ වික්ඛේ නෑ වෙන පාඩයක්. යෝනිකෝච වික්ඛේ වික්ඛෝ මේ සංකංකන්නම් එනේ සංකන්නම් පස්සායතනම් ඕනතයන්ට අත්සාරණ අත්සංගමනට අත්සාරණට ආදීනවන්ට නිස්සලනන්ට නක්පදානාති අවුසංකේම ගක්මතරයන් ආරකාසෝ දක්න ඉමම් මහා ධම්ම විනාති ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ පස්කායතන හය පිළිබඳව සමුදයද සමුදය දැනෙන්නේ නැත්නම් අත්සංගමේ නැත්නම් අත්සගමේ නිරෝධය දක්නේ නැත්නම් ආස්වාදය දැනෙන්නේ නැත්නම් ආදීනවේ දැනෙන්නේ නැත්නම් ඒ වගේම නිස්සරණය දැනෙන්නේ නැත්නම් අවසිතන් තියෙන බහමතරයන් ලැබුම් මේ බහමතරගේ ජීවිතය නිම කරලා නැහැ ඒ කියන්නේ ඕකවත් එක්ක නෙවෙයි දැන් විකතම් ධම්මචරයන් කතා කරන යන ආකාරම සත්‍යාපී ප්‍රඥාමාදී කියන පාඩේ රූපයේ පිටියේ පුරවා නිතර නිතර දකින්න ලැබෙන එක. විකතම් ධම්මචරයන්ට බ්‍රහ්මචාරී ජීවිතයේ මොද සතන් කරන යන කලේක දේශලා නාපරම සත්‍යාපී තවත් කරන්නට දෙයක් නැහැ. මේ රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඩ. මෙතන කියන්නේ අවශ්‍ය සම්බන්ධයෙන් බ්‍රහ්මචාරී ජීවිතයේ මොකුත් නැහැ. මොකක් නිසාද? මේ පස් ආයතන හයේ අනුකීප කර්ම පහක් නොදන්නා නිසා ඒ නිසාම ප්‍රකාශ කරන ආර්ථාවකෝ මම්මා ධම්ම විනයයි. මේ නිවනින් ඔහු ඈත් කියලා. ආර්ථාව කියන්නේ ඈත් කියලා කියනවා. කියන්නේ මේ ආයතන හය පිළිබඳව මේ කර්ම පහ අපි අවබෝධ කරගන්න ඕන. ඒ ඒ මුද්දේගාන මහත්මයේ බෝධිසත්ව මූලයේදී බුද්ධත්වයට පත් වුණා කියලා මා ප්‍රකාශ කළේ නෑ මහණෙනි. මේ ආයතන හය පිළිබඳව මා මේ කියපු කරුණ පහ ඒ ආකාරයෙන් දන්නේ නැහැ. මේ දැනුම් දැනෙන්න ඇති වෙන තේකම කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. යාවකීවන් ජාහම් වික්‍රේ මේ සංකල්පයන් මේ සංකල්පයන් තස්සායතනන අස්සාදන්ත අස්සාදකෝ ආදීනෝන ආදීනෝසෝ නිස්සලනංච නිස්සලනසෝ යථා භූතං නාමඥාති නිස්සාරණ දික්කවේ සදේවකී ලෝකයේ සමාජයේ සබ්බම්ගේ ප්‍රශ්නාන සාමයා පදායතේ මනසය අනුස්සන සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති පස්සඤ්ඤාසං මහණෙනි මේ ආයතන හයේ සංකේ සංකේ ගැටීම විරෝධේ විරෝධේ වශයෙන් ආස්කාලේ ආස්කාලේ වශයෙන් ආදීනේ ආදීනේ ලෙස ඒ වගේම නිස්සරණේ නිස්සරණේ ලෙස මා යම් තාක්කල් අවබෝධ නොකළාද ඒ තාක්කල් මම දෙවියන් සහිත මනස සහිත බ්‍රහ්මයන් සහිත මේ ලෝකයට උද්දච්චයට පත්ුනා කියලා ප්‍රකාශ කරේ නැහැ. මම මේ ආයතන හයේ මේ කියන කරුණේ සාකාරයෙන් අවබෝධ කළාට පස්සේ මහණෙනි මම සම්මා සම්බුද්ධත්වයට පත්ුනා කියලා ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කළේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙතන වදාළා. ඒ කියන්නේ මේ ආයතන හයේ මේ කරුණු පහ ගැන අවබෝධය අපට ඉතාමත්ම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ කලාවතන නිරෝධය ගැන කතා කරනකොට නාම රූප නිරෝධය කලාවතන නිරෝධෝ නාම රූප නිරෝධය ගැන කතා කරනකොට මේ පිළිබඳව මන අවබෝධයක් නැත්නම් කාටවත් හරියට විස්තරයක් කරන්න බැහැ. පොත්පත්වල දැක්කම පරිදි නම් මේක මට විනාඩි 5කින් විතර විස්තර කරන්න පුළුවන් මේ නාම රූප නිරෝධය කලාවතන නිරෝධය. පොත්වල තියෙනවා නේද නාම රූපස්ය සලආයතන නාම රූප නිරෝධ සලආයතන නිරෝධ මෙන්න මේ නාම රූප තියෙනකොට මාගේ සතිය විස්තර කරන පරිදි මෙන්න මේ ආයතන හය තියෙනවා මේ නාම රූප නැතිනකොට මේ ආයතන නිරුද්ධයි ඔච්චරයි මේකේ අපට කිසි තැනක අහන්නද ලැබෙන්නේ නැහැ කිසි තැනක කියවන්නද ලැබෙන්නේ නැහැ සායෝගික වශයෙන් මේ ආයතන හය නිරුද්ධ වී යන ආකාරය දැක්කම දේශනාව දැක්කම ගණිතයක් අපිට හමු වෙනවා එම නිසා මේ ධර්ම යටපත් වෙලා දැන පවතින. අප කල්පනා කළා ඇත්ත වශයෙන්ම මේ සලආයතන නිරෝධයේ අද්දක්න ආකාරයෙන් ආරම්භ වශයෙන් ධර්මය දේශනා කරනවා නම් හොඳයි කියලා. ඒක නිසායි අපි මේ පාඩේ පළමුවෙන් කියන්නට අදහස් කළේ. දැන් අපි මේ කරුණ පහ පළමුවෙන් කිසිම බලන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේණික පාඩයන්ට අනුකූලව. ඒ කියන්නේ පස්කන්නේ ආයතන සැයේ සමුදයක් නිරෝධයක් ආස්වාදයක් ආදීනයක් නිස්සාරණයක් මේ වගේ අනුභවයක් නැත්නම් ඔහු මේ මේ ඔහු නිවැරදි නෑ කියලා. ඔහු රහත් වෙලක් නෑ නැත්නම් බුදු වෙලක් නෑ. බුදුදානම කිසිේස්නා කරන මම බුදු ලක්ෂණ ප්‍රකාශ කරන්නේ නැහැ. මේවා අවබෝධ වෙන සික්කිය. එන්න නිසා මේ වගේ අපි ඉස්සෙල්ලා බලන්න ඕන මේ ආයතනයේ සමුදේ මොකක්ද කියන්නේ හේතුව. පොතේ තියෙනවා දෙවියන් කියලා නාම රූප පත්‍ය ආයතන නැත්නම් නාම රූප සමුදය සලායතන සමුදයෝ මෙන්න නාම රූප තියෙන නාම රූප තිබුණොත් මේ ආයතන හැල ඇති වෙනවා නැත්නම් නාම රූප පත්‍යෙන් මේ ආයතන හැල පහළ වෙනවා ඒක මේක ගැන දැන් අපි ගන්න ඊළඟට ඒ සමුදය අත්සංගමයෙන් කියනවා නාම රූප නිරෝධය සලආයතන නිරෝධ මේ නාම රූප නැති වෙන නිසා මේ සලආයතන නැති වෙනවා. දැන් මම මේක කියන්නේ. ඊළඟට ආස්වාදයේ ගැන බුදුරජාණන් වහන්සේ කියනවා. යම් දෙක්කේ පංචස්පටික උත්පදති සපංසෝ මනසං මයං උච්චේ චක්කස්වාස්සා අස්කාරය. යම් සෝතං පටිච්ච උප්පජ්ජති සපංසෝ මනසං මයං සෝතස්සා ආදී. ඇහැට ඇහැතුලින් යම් කිසි සුඛයක් සෝමනස්සයක් ඇතිවෙන ඒක තමයි ලෝකී අවස්ථාව. කනතුලින් සුඛයක් සෝමනස්සයක් ඇතිවෙන ඒක තමයි කනේ අවස්ථාව. ජීවතලින් සුඛයක් සෝමනස්සයක් ඇතිවෙන ඒක දිවි අවස්ථාව. ඒ වගේම තමයි නාසයෙන් ශරීරයේ තියෙන මනස තුළ යම් කිසි ආස්වාදයක් ලැබෙනා නම් ඒක තමයි ඒ ඉන්ද්‍රියවල තියෙන ආස්වාදය කියන්නේ. දැන් මේ අය ඒකත් ගන්නවා. හරි. ආදීනවේ ගැන ළඟට බුදුරජාණන් වහන්සේ වදාළා. මොකද මේ ආදීනව? යම් සක්කෝ මනස්කන් දුක්ඛං උපරිණාම අයං සක්කුස්සල ආදීනෝ. මේ ඇහැ අනිත්‍ය නම් අනිත්‍ය දුකයි විපරිණාම මේක තමයි ඇදේ තියෙන ආදීනව. දැන් මේ ගොඩනගන්න. කන අනිත්‍යයි දුකයි විපරිණාමයි ඒක තමයි කනේ තියෙන ආදීනව. ඒ අනුසාරයෙන් අනිත්‍යම දැක්වෙන හිතාගන්නවා. නාසය, දිව, ශරීරය, මනස. මේකේ අනිත්‍යයි, දුක්ඛයි, විපරිණාමයි. ඒ නිසා මේ එකිනෙකට ආදීනයේ ඒකක්ය. මේකයි මේක දැනෙන්නේ නැහැ බලන්න. ඊළඟට නිෂ්කලන. මොනවද නිෂ්කලන කියන්නේ නිදහස් වීම, විමුක්තිය, අතහැරීම වෙන අදහස් ඇතුළේ තියෙන සංස්කෘතකාරණ අතහැරීම නිෂ්කලන. විමුක්තිය නිදහස් වීම. මොකක්ද ඒ නිදහස් වීම? යෝ චක්කුස්ස චන්දරාගත් චන්දරාග විනෝ චන්දරාගත් පහන ඉතින් චක්කුස්ස කිස්කරන එහෙනම් යම් කිසි චන්දරාගයක් නැත් ඇහැතුන් ගන්න තියෙන චන්දරාගය නැත්තේ නැතිවීම පහළවීමක් තියෙනවනේ ඒක තමයි ඒකේ තියෙන නිස්සාරය කන පිළිබඳ යම් කිසි සංගාමයක් නැත්තේ නැතිවීමක් තියෙනවා ඒකයි කන නිස්සාරය ඒ අනුකාරයෙන් අනිත් සිං දෙකක් හිතනවා නාමයේ දිව මනස. මනස මනස. ඒක සංජාකාරයක් නැත්නම් ඒක නිස්සාරණය. දැන් මේ කොණ්ඩඤ්ඤ දැන් මේ ඇයට කියන්නට පුළුවන් අපි උසිකාන ධර්ම කියන්නේ. ඒ අමතන ආයත කියන්නේ අවසිකාන ධර්ම කියන්නේ බහමචාර ජීවිතයේ ගත කරන නියමතර නෑ කියන්නේ. දැන් මේ කරුණ ටික පොත්වල තියෙනවා දැන් මම කියවුවා. දැන් මේ ඇයට දන්නවා. මේ ඇයට දැන් කියන්න පුළුවන්ද විශේෂයෙන් ගමනට අපි දැන් මනසාලියේ තියෙනම කතාවක්. අද වශයෙන් තෝරනවා කියනවා. මේ පොත්වල තියෙන කරුණු ටික මේක අපි අවබෝධ කරගෙන ඒක මතක තබා ගත්ත පළියට නම ලැබෙන්නේ. ඒ පොතේ මතක තියාගන්න. බොහෝ දෙනෙක් හැරෙනවා. කොහේද පොත්වල කියන කරුණ අල්ලාගෙන ඒක සම්පස්තවන ඒ ගැන හිතපුවම ඒක තේරෙන ඉතින් සමාන නිවනයි කියලා දැකලා අන්න ඒකත් ඒ ආකාරයෙන් නිවන් යන සුබන්නම අය අපට තමයි. ඒක නිසා මේ වැඩි අවබෝධය අපි පළමුවෙන් අයින් කරගන්න ඕනේ. මේ පදම කොහොම දැනගත්තද? කවදාද? මුසිකන් ධර්ම කියන්නේ වෙන්නේ නැහැ. දැනගත්ත කවුද සංකල්ප කියන්නේ? මේ බ්‍රහ්මචාරී ජීවිතේ හේතුනම කරලා නැහැ. එහෙමනම් දැන් අපි මේවා ප්‍රායෝගික පැත්තට යොමු කරලා කොහොමද සලායතන නිරෝධය දකින්නේ මේ තුලින් කියන එක පෙන්වන්න කරන දේශනාව ප්‍රායෝගික පැත්තට යොමු කරනවා. අපි මේ කර්ම පහ පිළිබඳව සමුදයයි අත්සමය ආස්වාදයයි ආදීනයයි මිස්සයි ඒ පහෙන් පළමුවට පළමුවට අපි ආස්වාදයෙන් කතා කරනවා. පාළුව වශයෙන් වටිනාකම තියෙන ආකාරයෙන් අපි ඒක පිළිපැද ගන්නවා. මොනවද ආස්වාදයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? ඉතල මාතමයි. නේ? දැන් චක්කම් හදට උපදින පුතන් සෝමනසන ආනිචක්කස්සද. එතුලින් නම් කිසි හැරෙහි නම් කිසි සැකයක් ආස්වාදයක් තියෙනවා නේද තමයි ඒක තියෙන ආස්වාදය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොහොතින් දෙක්ෂේ චක්කස් රත්තරඩෝ අවිස්සෝ නයිකම් සත්තා චක්කස්මින් සාරජ්ජේයම් යස්මාචකෝ වික්ෂේ යක්ඛි චක්කස් රත්තරඩෝ සක්මා සත්තා චක්කස්මින් සාරජ්ජන්ති ඉතලම අමාරු දැන දේශනා කරන එකක් මොකද මේ දැක්කේ සත්‍යය මේ ඉන්නේ ඇහි ආස්වාදයක් නැත්නම් මහණෙනි නැවතත් සත්‍ය දැක්කොත් මේ සාරාංශයේ මේ සත්‍යෝ ඇහැටදී ඇලෙන්නේ නැහැ. මොනවද දේශනා කරන යක් මාසිකෝ වික්‍රේ අක්ෂේ චක්කුස්සාරෝ මේ ඇහි ආස්වාදය තියෙනවා මහණෙනි අන්න ඒ නිසා සත්මා සත්‍යක්ෂයෙන් සාරජ්ජන්ති මේ ඇහි ඇලෙනවා මිනිසෙකි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපාටි මොකද්ද? අක්ෂේ වික්‍රේ චක්කුස්සාරෝ අපේ ආස්වාදයක් තියෙනවා මහණෙනි හොඳට මතක තබා ගන්න මේ දැන් කියන කතාව පොඩි ජීවිතයේ පුරා මේ සම්මතක නමන වශයෙන් ඉතිේ තබා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනා පාඩවල විවිධ අර්ථ තියෙනවා. උත්සාහනෝ අසෝ ගම්භීරෝ අසෝ මුන්නෝ අසෝ පටිච්චන්නෝ අසෝ සාරජ්ජෝ අසෝ අනවජ්ජෝ අසෝ මුනිනෝ අසෝ නිසෝ අසෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනා පාඩවල විවාහ මේ විවාහ මාසයෙන් සම්මති මාසයෙන් දැක්වෙන අර්ථයක් තියෙනවා. මේ පුස්තකාලේ මාසෙ මතකයෙන් තියෙන අර්ථයක් තියෙනවා විවාහ මාසය. ඊට යටින් තියෙනවා ගම්බීරෝ වතු ගැඹුරු වචය. තවයකක් තියෙනවා ගම්බීරෝ වතු කටුස්සන්නෝ වතු. ආවරණීය වචයක් තියෙනවා දැකේ මේ ඉන්ටර්නෙට් නෝ වචයක් තියෙනවා. ඊළඟට තියෙනවා නීරෝ වතු නීතෝ වතු ඒ ධර්මයේ කියපු ගමන්ම පෙන්වන කරනා තේකුත් තියෙනවා. ඒ කියපු ධර්මයේ තුලින් සමුනවා ගතිය තුලක් තේකුත් තියෙනවා. එකම ධර්ම පාඩයක් තුළ මේ විවිධ අර්ථ අවබෝධ කරගන්නට බැරි අය විසින් ඒවා නොදන්නා අය විසින් බුද්ධ ධර්මයේ නිකුත්ති කරගන්න. තමන්ගේ සුතුම මනාපේ සානුකූලව. මේ නිකුත්ති කරපු ධර්ම දේශනාව සමන් දීලා තියෙන මේ තුන් අර්ථයයි ඒකේ මේ විකෘති කරන අදහස් අයින් වීමටත් අපි ඒක ප්‍රකාශ කළේ. උදාහරණයක් වාක්‍යයක් කියන්න පුළුවන් එක උදාහරණයක් වුණා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ සත්‍ය ගැන කතා කරනකොට කොතමන්ත විච්ඡේ දුක්ඛ නිරෝධං ආර්ය සත්‍යං මහන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන "යෝ පස්සායේ සංහායති සේවිදාවදී දෝදෝ" සාගු පටිච්චසමුප්පාද මුක්ති අනාලය අයම සිට දෙක්කේ මේ නිදාන සිද්ධාන සිට දෙක්කේ දුක්ඛ නිරෝධං අවශ්‍යයි මේ සංඝාවේ අශේෂ විරාග නිරෝධ ශේෂ මාත්‍ය අපලත් නැති නිරුත් වීමක් කියනවා අතහැරීමක් කියනවා ඒකට නෑමක් කියනවා ඒක තමයි මහන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය දැන් මේ පාඩේ උත්සාහවන්ත මතකකින් තියෙන අර්ථය ඒක ඉතින් ওই අර්ථයේ එන්නේ ඉතින් සමහර කෙනෙක් වැඩි දුක්ඛල දුක්ඛලද නැතකනවා මේ නාම රූප නිරෝධයක් කියලා එකක් නෑ නිර්වාණය කියන්නේ කෙනෙක්ම සංහාව තේසීම යකට කරන්න කියන සංහාව තේසීම පමණයි එතකොට සංහාව තේරෙන්නේ සර්ව ප්‍රකාරයෙන්ම තේ සමාධියක්වත් ඉතුරු නොවි මොන මාර්ගයද අරහත් සලේ අරහත් මාර්ගය සෝවාන් සිතනාගතයන් තියෙනවා සකදාගාමී සික්ඛිනාගාමී සම්මා කියන අනාගාමී සික්ඛිනාගාමී සම්මා කියන. දැන් මේ දේශනාවට අනුකූලව එහෙනම් සෝවාන් සික්ඛිනා දුක්ඛ නිරෝධය දැකගන්න. සකදාගාමී සික්ඛිනා දුක්ඛ නිරෝධය දැකගන්න. අනාගාමී සික්ඛිනා දුක්ඛ නිරෝධය දැකගන්න. ඒ දුක සක්කාය සංහය අසීතකයන් නිරෝධ සාර්වපනිසබ්බ මුත්‍ය අනාලෝ කියන්නේ සංහාරයේ සිය සමාස්ත්‍යයක් පැත්තේ තියෙන මොහොතේමයි ආදිත්‍ය නිරෝධ සත්‍ය කියන්නේ. ඒ අර්ථයේ මතකයෙන් තියෙන උත්සාහවාසෝතුන් ඒ මතකයෙන් තියෙන අර්ථය අපි හොයන්නගත්තොත් අර නීතවාසෝ නීයවාසෝ ඒ තුලින් අපි හඳුනාගත යුතු අර්ථය දකින්නේ ඒ කියන්නේ සෝවාන්ගේ සිටින දුක් නිරෝධය අවබෝධ කරනවා. සතරදාගාමී සිටින දුක් නිරෝධය අවබෝධ කරනවා. අනාගාමී ශික්ෂණ දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ උත්තරම වශයෙන් කතා කළා. ඒ තුළින් ඒ අදහසින් එන්නේදී අපේ ධර්මයේ විකෘති කරන අවබෝධ කරන අන්‍යයන්ට විකෘති කරන අවබෝධ කරනකොට උත්සුක වෙන පිළිපද රෝගී සිටිනවා. ඒක නිසා මේ කතාව හොඳට මතක තියාගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා පාඩවල විවිධ ආස්තෝ තියෙනවා. මතු පිට ආස්තෝ පමණක් නෙවෙයි අක්ෂි විස්මේ චක්කුසා සාදු මහණෙනි ආස්වාදයක් ඇති වෙන වස්තුවක්. ප්‍රතිසංනෝවාසු බුද්ධවාසු දක්ෂමාත්‍යයක් ඉදීම. දැන් අපි කියන්නේ පාළුව අපි බුදුරජාණන් වහන්සේකදී අන්ත භක්තියකින් අධික ශ්‍රද්ධාවකින් කටයුතු කරන්නේ මේක නිසා අපට පුළුවන් ධර්මයේ ධර්මයේ වශයෙන් දකින්න. දැන් දැනගන්න මේ කියන්නේ ඇත්ත නැත්ත බොරු දෙක. ඇත්තද නැත්තද කියලා. ඇගේ ආස්වාදයක් නැතිවෙවට ඒ නයිසර්ගික ගුණයක් වශයෙන් ආස්වාදයක් තියෙනවා. නයිසර්ගික කියනවා කියන්නේ තේරුම් ගන්න එහේ තුඩම පවත්න ඒකම නිපන් ගුණයක් වශයෙන් ආස්වාදයක් හේතුනවාද? කවදාවත් කනේ ඒකම පහළ වෙන ආස්ත ඒකේම නිපන් ගුණයක් වශයෙන් නයිසර්ගික ගුණයක් වශයෙන් ආස්වාදයක් තියෙනවාද? නාසයේ එහෙම නයිසර්ගික වශයෙන් පවත්න ආස්වාදයක් තියෙනවාද? දිවේ තියනවාද, ශරීරයේ තියනවාද, මනසේ තියනවාද. එහෙන් ආස්වාදයක් ලැබීමට නම් ඇහැට සිය වූ රූපයක් බොහෝ අරමුණෙන්නට ඕන. කනේ ආස්වාදයක් ලබන්නට නම් කනට නිමිති සත්‍යයක් ඇහෙන්නට ඕන. නාසයේ යම් කිසි ආස්වාදයක් නාසයෙන් ලබන්නට නම් හොඳ නිමිති සුවඳක් අපට ලැබෙන්නට ඕන. නැහැ. දිවෙන් ආස්වාදයක් ලැබෙන්නට නම් සත්‍යයක් ස්පර්ශ වන්නට ඕන. කයෙන් ආස්වාදයක් ලබන්නට නම් කයට මොකක් හරි ගෑවෙන්න ඕන යහපත් කරමුණක්. ඉතින් යහපත් දෙයක් ගන්න නම් යහපත් වූ අදහස් පිටු පහළ වෙන්න ඕන. එහෙම නැත්නම් කිසිම ආස්වාදයක් නෑ. අතිවික්‍රේ සත්‍යස්සාරෝ අනේ ආස්වාදයක් ඇත කියන්නේ දැනෙන්නේ ඒක කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කියපු ගමන් ඒ ආස්වාදයක් ඇතමානම් කිව්වා මේ ආකාරයක් තියෙනවා කියනවා කියනවා. ඉතින් නයිස්තරණක වශයෙන් ඉන්න තියෙන ගුණාත්මකයක් වශයෙන් ශරීරයේ ධර්මයක් නෙවෙයි මේ ආස්වාදය ඇතුළේ. මේවා මතක ගමරින් නහගන්න. එතකොට රූපේ සම්බැහැට අරමුණු වන රූපේ කනට අරමුණු වන ශබ්දේ නාසයට අරමුණු වන ගන්ධ සුවඳ වල දිවට අරමුණු වන සසවල කයට අරමුණු වන පොත්සබ්ද ධර්ම වල සිත ධර්ම වල ධර්ම අරමුණු වල සිටින වල තමයි මේ ආස්වාදයේ තියෙන්නේ කියලා දැන් සම්පූර්ණ කරන්න පුළුවන්. ඒකත් පුරිදාන මාසේ දේශනා. නොකේ දැන් වික්කේ රූපස්සක්ඛාන්දෝ අනුස්සනයි කන්පත්ත රූපතින් පාරද්ධන්ති යක්මාචකෝ වික්කේ අක්ඛ රූපස්සක්ඛාන්දෝ පස්මාපත්ත රූපතින් පාරද්ධන්ති කිය. මහණෙනි ඇහැට තියෙන රූපේ ආස්වාදයක් නැත්නම් සත්‍ය රූපකම දැනෙන්නේ නැහැ. ඒක තියෙන නිසා ලක්ෂණාත්මක දුකේ ඇති රෝපස්වස්තන රූපය ආස්වාදය තියෙන නිසා සම්මාන මේක සත්‍යත උපසංකාරයෙන් හත්ය රූපය එනවා. අනේ අතහල වෙන සබ්ද කනට අරමුණ වෙන සබ්දවල ආස්වාදය තියෙනවා නම් මම නැහැ කියන්නේ. ඒ ආස්වාදයේ තියෙන නිසාම සබ්ද කෙරෙන්නේ නැතු ඇරෙනවා. නාසයේ පහළ වෙන අරමුණ වල ගඳ සුවඳ වල දිවට අරමුණ වල රස වල කායට අරමුණ වල ස්පර්ශ වල ඒ වගේම මනසට භෞතික අරමුණ වල මේ ධර්මා අරමුණ වල යම් කිසි ආස්වාදයක් තියෙනවා ඒක නිසා ඒවා කෙරෙහි මේ ඇලෙනවා මේ කතාවේ සත්‍යයක් තියෙනවා අත්‍යවික්ෂේ රූපස්සක්කා ඒක අපි මේ විකාර කරුණ දේශනාවක් වශයෙන් කරන නිසා කරුණ උපමාවක් කරනවා මේ අපි තමයි අලුතෙන් විවාහ වූ වලක් ඉන්නයි ඒ කාන්තා රූපේ දකිනකොට ඒ පුරුෂයාට යම් කිසි ආස්වාදයක් ලැබෙනවා ඒක හරියම කවුරුත් පිළිගන්නේ. ওই කාලයේ තුලම බැඳෙනවා මුතුම වපසමානයන් දෙකක් ඔය කාලයට තුන ඒ කාන්තාව පිළිබඳ මොකක් හරි කරන නිසා දැඩි ද්වේෂයක් ඇති වෙනවා. වෛරයක් ඇති වෙනවා. ඒ කියන්නේ තරහක් යනවා. ඒ තරහින් නිම්මෙට අර රූපේ දැක්කම මේක කියලා ආස්වාදයක් ඇති වෙනවා. අර කලින් ආශාදී ලබා දීපු රූපේන ඊළඟට ආස්වාදය ලබන්නේ. ඕකේ ආස්වාදය තියෙනවා. ඒකේම නයිසර්ගික ගුණයක් වශයෙන්. ඒකේම ඒක තුලින්ම මතුවෙන එන ගිහිම සංසතිය ගුණයක් වශයෙන් මේ ආස්වාදය තියෙනවා. වරක ආස්වාදය වරක දුක් වේදනාවට දෙන්නේ පුළුවන්. එහෙම නම් මේ ආස්වාදය සහ දුක් අර විදිහට වැඩි විදිහට සිටින ලක්ෂණ ඇයි? කලින් මේ රූපේ හඳුනාගත්තු සංඥාවක් තිබුණා. ඒක අනුව ප්‍රයත්න මානසිකාර්යයක් තියෙනවා. මේ ලක්ෂණයි ලක්ෂණයි හොඳයි හොඳයි. පස්සේ සමාධියට පස්සේ මේක අර හොඳයි හොඳයි කියන සංඥාව අයින් වෙනවා. මනස නැහැයි කියන සංඥාව ඇති වෙනවා. මේ මනස සංඥාවට අනුකූලව මානසිකාර්යයක් පහළ වෙනවා. මේ මානසිකාර්යවල අනුකූලව ආස්වාදයේ වෙනස් වෙන දුකක් බවට පත් වෙන තේමාන ඉස්සත්. දැන් තවත් උදාහරණයක් ගන්න කනට තියෙන කඩේ නිසා කරුණාකම අපි කියන්නේ සරල වශයෙන් කියන්නේ. මම අවුරුදු 9000 කාලේ පරණ විඥානය හරියට කියයි. ඒ කාලේ ඉතින් ගායක ජෝතිපාලව මොනවද දෙකන්දලා මම හිතුවේ ඉතින් අමරදේවවා මේකම ඉතින් ගායනකොට මට හරි සිත්සයි. මේවා නියම් කියන්නේ මොනවද මේ ඇද ඇදා කියලා බලතනයි. අවුරුදු 10000ක් දහනමක් වෙනකොට ඒ කාලේ ඇතුළු කරපු මිනිස්සු මට කියන්න පටන් ගත්තා. ඔය පරණ ජීවිතේ ඒගොල්ලන් කරනවා මේ කර්මණීයන්ගේ ළමන්ඩෝනේ ඕමනදීගේ මන්දාමාලීගේ ඒ වගේ මේ ඔය සමස්තියේදී මට මේක දෙතුන් පාරක් කියන රෝමෝ මේක ඇත්තයි ඇත්තයි ඇත්ත තමයි කියලා හිතනවා. ඒකම හිතනකොට අර කන්නේ කියපු කවුද මොනිටිල්ලගේ ලෝකී පාඩේ ඉඳන් රැගෙනකොට පේන්නේ. අමරදේවගේ දුන්න කනට මෙහෙම කීපෙනවා. නන්දා මාගේ දුන්න කනට මේ පෙනවා. මොකද මගේ අදහස සංඥාව මානසිකාර වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට අනුකූලව කඩිය පිළිමනාට ආස්වාදයේ මේ වෙනස් වීම වලට අනුකූලව කඩිය පිළිමනාට ආස්වාදයේ වෙනස් වෙනවා. දැන් නම් මේ දෙකෙන් ගමන අන්දාමාන නමල දෙවියන් දිනවත් කරනකොට මොන එක ජරාවක්ද කියන එක. ඉතින් ඒක මොකක්ද? ප්‍රමුණිතං දික්ඛේ අරියස්ස විනී අධිතං දීතං පුත්‍රජාන මහා දේශනා කරේ ප්‍රමුණිතං දික්ඛේ අරියස්ස විනී අධිතං දීතං මේ ආර්ය විනී දීතේ කියන්නේ මහා කල් ඇඳීමක් මහණෙනි විලාස දීමක් මහණෙනි මේ සංඥාව මට පිස්සුද අර ආස්වාද කර කර හිටියේ මොන ජහදරාවද කියන දැන් අවංකෝ මේ මොන ඒ වෙන කොටක් මට දැන් අප්පේ. ආ ඒ කාලේ හැතෙද්ද මානන විනිදනය කරපු ඒ අමර දේවල නන්දමන දැන් ඇහෙන කොටක් පස්කේතද සද්ද. මොකද මේ හේතුව අපේ ස්වභාවය මානසිකව අපේ සංඥාවට ප්‍රතිපද වූ මානසිකාරයේ සම්පූර්ණව සත්‍යය තුළින් ඇති වෙන ආස්කාදය වෙනස් වෙනවා. එතකොට සත්‍යයේම නයිසර්ගික ගුණයක් වශයෙන් මෙහිම විපං ගුණයක් වශයෙන් ආස්කාදයක් තියෙනවා. අතිවිශේෂ සත්‍යස්ස ආස්වාදෝ නියක් නෙවෙයි. මේ බුද්ධ දේශනේ ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පණවතෝ යම් පිටේ ධම්මෝ නායම් සම්මොත් දුක්ඛන්නත්. සාධ්‍යමන්තයට පමණයි මේ ධර්මයේ මොඩින්ට නෙවෙයි. මොකද මේ වැරදි දේ ගන්නෙ නෑ. එහෙනම් දැන් අපි කල්පනා කරන ඔන්න රූපේ ආසෝත ශබ්ද ගන්ධ රස පොට්ටබ්ද ධම්ම කියන වාස්තාවේ කියන කතාව වැරදි. අපි දකින අපේ තුළ ඇති වෙන සංඥාවට අනුකූලව අපේට අනුකූලව කියන මනසකාරයට අනුව සූත ශබ්ද ගන්ධ ආදී තුنين අපට ආස්වාදයක් ලැබෙනවා. ඒක හරිද? එතකොට අපි දැන් කල්පනා කරමු මෙතන ඉන්නවා තරුණේ පරිණත තරුණ කවුරුහරි ගැන සාකච්ඡා දැකලා කිසිම හැඟීමක් නැතුව බලන්නේ නැතුව දැක්ක දෙකම මාත්‍රෙන් නතර වුණා මම ඒක බලනවා කියලා. එයාට කිසිම ආස්වාදයක් ඇති වෙනවද? ඉගෙන ගන්න ආරම්භ ඒක මොකක්ද? දැන් මේ බුද්ධයාගේ සතිය දුර්වල වුණා, මුත්තක් සතිය ඇති වුණා. ඉතින් අර රූපේ දැකලා ඔන්න මෙයා හොඳයි, මෙයා හොඳයි, ලක්ෂණයි කියලා හිතෙනවා. එතකොට ආස්වාදයක් තියෙන්නේ ඇති එතකොට ඒ ආස්වාදයේ ඇතිවෙන එයාගේ සිත තුළ දැනිට කරගත්තු සංඥා මානසිකාරය සම්පූර්ණ වෙන එක ඒ සංඥා මානසිකාරය ඇතිුනේ නැත්නම් ඒ ආස්වාදයේ ඇතිවෙනවද නැද්ද ඇති වෙනවා දැන් අපි කල්පනා කරන ඉස්සර දැකපු රූපයක් ලක්ෂණ රූපයක් අරමුණු කරලා දැන් ඒ ගැන හිතලා සතුට වෙන්නට අපිට බැරිද? දැන් මේ කර්මකම සතුට වෙන්න බැරිද? හිතේ තාය ගැන සතුට වෙන්න පුළුවන්. එතකොට ඉස්සර තිබ්බ රූපේ තියනවාද දැන්? අපි කියනවා. මේ වෙලාවේ මොකක්ද තුනේ? අපේ හිත තුළ සංඥාවක් ඇති වෙන අපේ හිත තුළ මානසිකාරයක් ඇති වෙන නැති රූපයක්. තේරුණාද? හොඳට කල්පනා කරන්න. අන්න අපි ගන්න මහත් සංඥාවක් කරගෙන කරගෙන අපිට දැන් සංස්කාරය පිළිබඳ බෙද්ද මෙහෙම යනවා මහාජාතික වේදනාවක් කරනවා ඒක හදිසියේ දැන් නැහැ නමුත් අපේ සිතේ සංඥාවක් ඒ පිළිබඳව ඇති කරගන්නවා ඒ පිළිබඳ මානසික ආරම්භ කරගන්නවා ඒ තුළින් අපි ප්‍රසආස්වාදයක් වින්දනය කරනවා තේරුණාද කතා මේක හොඳට අහගන්න එකක් මාර්ගඵල අවබෝධ කරගන්න එක මේ ඉතාම අධ්‍යාත්මික දේශනාවක් එතකොට මේ සංඥා මනසිකාර තියෙන්නේ රූපවලද, ශබ්දවලද, ගන්ධවලද, රසවලද, පොට්ටබ්බවලද ඉඳන්. ඒක නේද? ඒවා තියෙන කාටමද? අපේ සිත තුළ. රූපේ ඕනකමක් තියනවාද මේ විදිහට ආස්වාදයක් ඇති කර ගැනීමකට? ශබ්දයකට ඕනකමක් තියනවද? ඒ ඒ එතකොට මේ සංඥා, මේ මනසිකාර ඇති කරගන්න කවුද? තමයි. හරිද? එතකොට අතීතයේ රූපයක් අපි දැක්කා ඒ කාරණා කරගෙන දැන් ආස්වාදයක් විඳිනවා. මේ වෙලාවේදී දැන් වර්තමානයේ මොනවද තිබුණේ? සමානයි සංඥා මනසිකාල් ටිකක් හිත තුළ ඇති වෙනවා. ඒකට අනුකූල වේදනාවක් අපි අල්ලගෙන ළඟලනවා. එහෙම අනාගතයේ දකින්නට තියෙන රූපයක් අරගෙන අපිට ආස්වාදයට කරගන්න කියන්නේ. එහෙනම් අද ලෝක ලෝක රූප සම්බිරේ නාමයෙන් හිතන්න බලමු. ඔන්න ඒකට දකින්න මේක පිටපලන එක්තරයි ඉඳන් එක්තරයි කන්න තියෙන එක්තරයි කියන එක රූප දැකලා අපට ආස්වාදයක් ඇති කරගන්න පුළුවන්. දකින්නත් ඉස්සෙල්ලා. එතකොට ඒ විලාසය දැන් මේ මොහොතේ අපි ඇති කරගන්න වර්තමානයේ දැනට රූප ඒ සුබන සංඥාවක් සාමනිස්කාරකයක් ඇති වීම පමණයි මේ දෙකෙන් සිදුවන්නේ. ඔතෙන් පැහැදිලිද? දැන් අපි කල්පනා කරමු අර ඉස්සෙල්ලා කියන්නේ මෙතන ඉන්න පොඩ්ඩක් අර කන්න කියන කාන්තාව පිළිබඳව සංඥා මනසකාරය කියලා ආස්වාදයක් වෙනවා. ඒ විලාසිත කියන වර්තමාන තුළ ක්‍රියාවක් නේද? දැන් හද කල්පනා කරනවා නේද? අපි අතීතයේ අල්ලගෙන ආස්වාදයක් ඉඳලා අනාගතයේ අල්ලගෙන ආස්වාදයක් ඉඳලා වර්තමාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වලින් දීගෙන ආස්වාදයක් අනුභව කළා. ඒ තුළදී සිදුවන්නේ මොකද්ද? සමාධියේ සිට තුළ සංඥා මනසිකාර ටිකක් පහළ වී යාම තමයි. ඒක තමයි කතාව. ඒක භූතයේ තියෙන එකක්, සත්‍යයේ තියෙන එකක්, ගන්ධයේ තියෙන එකක්, රසයේ පොට්ටක් බින්දේ තියෙන එකක් නෙවෙයි. අපෝ විසින්ම ඇති කරගත්තු. නේ? මේ සංඥාව රූප ඒ සංඥා මනසිකාර ඇති කරගෙන ඉතිේ නැත්නම් ඇති වෙනවද ආස්වාද? අතීතයේ පිළිබඳව, අනාගතයේ පිළිබඳව, වර්තමානයේ පිළිබඳව ඇති වෙනවා. ඇතිවන්නේ නැහැ. එතකොට ඒ ආස්වාදයේ තියෙන රූපේද එහෙම නැත්නම් අපේ සිතේ තුල. රූපේ කොයි ආකාරයෙන් තිබුණත් අපේ සිතට දැනෙන සංඥා මනසකාරයට අනුකූල වෙන ආස්වාදය ඉලක්ක කරවන්නේ. සංකේ කොයි ආකාරයෙන් තිබුණත් තමයි. ඒකද අපේ මනසකාර සංඥාවට අනුකූල වෙන ආස්වාදය දැන කරන්නේ. එහෙම ආස්වාදය ඇති කරගත්තොත් අපි ඒ ආශාව ඇති නොකරගෙන හිටිය කිසිම ආශාවක් නැහැ. එහෙමයි. එතකොට මෙතෙක් කල අපි ආස්වාද කළා කළා කියලා කියන්නේ මොකද්ද? අපේ සිත තුළ සංඥා මනසකාර ඇති කරගෙන ඒ සිතම ලැබෙන පටලින් පටලී සිටීම නේද? මේ මනස හොඳට අවබෝධ කරගන්න. ආ රකම ආර මේ මම කලින් ආරම්භ කරන ආන්දරකෙන සිත් සිත් ගන්නවා. ගෑනුන්ගේ රූපාදින එයාගේ භවනාවේ තමයි ඒක දැන බලන සතුට වෙනවා. එයා මනින යන සතුට වෙනවා. සම්මන්න රූපේ අනිවා ගෑනුන්ගේ එයාම සතුට වෙනවා. එයාම නිබුණනේ. මේ වගේ මේ සිත්තුලින් ඉන්න සංඥාමයි කාඩාටි කරගෙන ඒ සංඥාමයි කරන අත්දැකීම් කිරීමන්නේ මෙතන තිබුණා. ඒකට එතකොට රූපවල වර්ණාත්මක තියනවාද අපි සංඥාමයි කාඩාටි කරනවා කියන්නේ. ඈ අපේ ජීවිතේ අතීතෝ මෙතනින් කාන්තාවට කරන කෙනෙක් අතීත කරන්නේ ඒ කාන්තාව තුළ තියෙන වටිනාකම තියෙන නැත්නම් එයාගේ ජීවිත තුළ තියෙන පඤ්ඤාමන්ත කාරණා දන්නේ තියෙනවා. රූපේ වටිනාකම ඒක අපි හිතන ආකාරයට ගන්න. බාහිර සම්බුල අල්ලන්නේ. සතියෙම අගයක් නැහැ. පොත්බ්බල අගයක් නැහැ. ධර්මෝල අගයක් නැහැ. එහෙනම් මේ බාහිර ලෝකයේ ඉන්නේ අපි ආස්වාද කරලා තියෙනක මුලාවක්. අපි ආස්වාද කරේ අපේම සිතින් අපම සිත අල්ලාගෙන. තේරුණාද කතා? මේ මුලාව හරියට අවබෝධ වුණොත් බාහිර වශයෙන් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන කරුණු අරමුණ වන දේවල් අපිට කිසිම නිරර්ථක දෙයක් වශයෙන් මේ මයින් කරන්න පුළුවන් නෑ. සංඥාව නැත්නම් මනස කාර්යයක් නැත්නම් ආස්වාදයක් නෑ. සලආයතන නිරෝධය ගැන බුදුහාමුදුරේ දේශනා කළේ කොහොමද? සක්මාදී විච්ඡරේ මේ ආයතනයේ වේදිකබ්බේ යක්ෂ සක්මිත නිරුද්ධති රූප සංඥාච විරුද්ධති මෙකද්ද මහණෙනි මේ ආයතනය දැනගන්න කොහොමද කොට යක්ෂ සක්මිත නිරුද්ධති එහෙත් නිරුද්ධ වෙන රූප සංඥාව විරුද්ධති රූප සංඥාව කියන කෙලෙකින් ඇලීම නැතිලා ඒකත් නිරුද්ධ වෙනවා ඒක තමයි සක්කායතන නිරෝධය දැන් තේරෙනවද මේ අපි යන්නේ කොහොමද කියලා හැදෙන්නේ මම දැන් කියන්නේ ඈ ඊළඟට කියනවා දීහාසනේ වේක්ෂකේ යක්ෂ සෝසංචන මුක්ති සබ්ද සංඥාත විරජ්‍යති නැත්නම් නිරුද්ධ ඒ වචන දෙකම විතර තියෙනවා කනක් නිරුද්ධ වෙනවා අනිත් සබ්ද සංඥාව ඒක කියන මනසකාරක නිරුද්ධ වෙනවා ඒක තමයි සෝසායතන නිරෝධිය කියලා මේ බුදු දාන මාසේ දේශනා කර කාමගුණ කියලා සූත්‍රයක් වෙන ඒකේ තියෙන පාඩයක් අපි කතා කරමු. ඉතින් වාක්‍ය දෙකක් දෙනවා ධනසෝද පිළිබඳ කියන සංඥා මනසකාර නිරුද්ධ වෙන ඒක තමයි නාසයේ නිග්‍රහණ නිරෝධී ගහන ආයතන නිරෝධී දිවත් නිරුද්ධ වෙන අපි ඒවා නිරුද්ධ වෙන ආකාරය පස්සේ කියන්නේ දිවත් නිරුද්ධ වෙන සත්සඤ්ඤා පද සංඥා මනසකාර නිරුද්ධ වෙන ඒක තමයි නිරෝධ ආයතන නිරෝධී එහෙමයි කය නිරුද්ධ වෙනවා පොත්පත් සංඥා මනස්කාරක නිරුද්ධ වෙනා ඒකයි කායායතන නිරෝධය. මනස නිරුද්ධ වෙනවා මනසට ඇලෙන අරමුණ සහ අරමුණ සහිත මනස්කාරක නිරුද්ධ වෙනවා ඒකයි මනායතන නිරෝධය. කායායතන නිරෝධය කියන්නේ ආයතන හයතන නිරෝධය. මේක මේ පළවෙනි පොතේට අහන්න ලැබෙන්නේ මේකේ මම හිතන්නේ අහන්න ලැබෙන්නේ කොහොමද? කියවන්න ලැබෙන්නේ කොහොමද? ඒ මොකද මේ දැන් තේමාද අපේ සිත තුළ සංඥා මානසිකාර ඇති කිරීම තුළින් ආස්වාද වෙනස් දුන්නට ඇයි ඒ ගුණාත්මකයක් නැහැ රූපවල ගුණාත්මකයක් නැහැ ආස්වාදයේ දෙන්නේ ශක්තියක් කියන්නේ නැහැ ඒ රූපවල නැහැ කණේ නැහැ ඒ වගේම ශබ්දයක් නැහැ නාසෙත් නෑ ගඳ සුවඳවත් නෑ දිවවල රසවල නෑ හයි පොත්වල මේ ආස්වාද වෙනදීමේ ශක්තියක් නයිසර්ගික වශයෙන් ඉන්න නිපම් ගුණයක් වශයෙන් ගැස්දී නෑ අත්ති දුක්ඛෝ චක්කුස්සස්සාවෝ අත්ති දුක්ඛෝ රූපස්සස්සාවෝ කියන අත්‍යවශ්‍යම වාක්‍ය මෙතනින් මම සමත කරගන්න ඕනේ. ඒක තමයි නියෝ වාක්‍යෝ අමනවාගත යුතු වාක්‍යය. තේරුණා? මතකෙකින් තියෙන අර්ථය අපිට කතා කරලා මේක දේශනාව නෙමෙයි යන්නට පුළුවන්. ඉතාලි තමයි මේ මේ ධර්මයේ මතකල දෙන්නට මට කරුණාවක් තිබුණා ඒක නැත්නම් මේ කියන්නේ. එතකොට දැන් අපි දන්නවා ප්‍රාණ නිරෝධයක් ගැන කතා කරනකොට ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට යනවා නම් මරණියකෝ සංඥා මනසිකාර නිරුද්ධ කරන්නට ඕනේ කියලා. එහෙනම් සංඥා මනසිකාර අපි සිතින්ම ඇති කරගත්තනම් අපට පුළුවන් මේක නිරුද්ධ කරන්න. ඒක රූපේ ගැටී තියෙන එකක් නම්, ශබ්දේ ගැටී තියෙන එකක් හතරින් හද ගන්න බැහැ. අපේ සිතින් නැති කරගත්තේ ඒක නිසා අපේ සිතින් ඒක නිරුද්ධ කරන්න පුළුවන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යක්ෂ රූප සංඥා කියලා දෙකිනු විදිහට ඈ ඒ පිළිබඳ අනුකූලී සංග පිළිබඳ දඬුවම් පිළිබඳ සංඥාවක් නිරුද්ධ කරන්න පුළුවන් මේ தත්ත්වය හරියට අවබෝධයක් තියෙන්නට ඕන ඒ தත්ත්වයේ නිරුද්ධ කිරීමට මේ ආස්වාදයේ පිළිබඳ ආස්වාදයේ පිළිබඳ කියන මේ தත්ත්වය නිරුද්ධ කිරීමට තවත් උපකාරණ ධර්මයක් තියෙනවා මොකද මේ ආස්වාදය පිළිබඳව පළවෙනි එක තමයි මේ කියපු කරුණ ටික අපි අවබෝධ කරගන්න ඕනේ. අපි රූපවල සබ්දවල ගන්ධවලාදී අරමුණු වල එන්නේ ඒ තුන ආස්වාදයෙන් ලැබෙනවා. එහෙම තුන ආස්වාද ලැබෙනවා කියන කිතුවට සිත තුළම සිත ක්‍රියාත්මක වීමක් හැද මෙතන වෙන කිසිම ධර්මයක් නැහැ කියන අවබෝධය අපට පැහැදිලි වශයෙන් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඒ වෙලාවට දැක දැකීම. තේරුණාද? මේක කියනකොට මේ ඇයි සංඥාවක් පමණයි නිකන් හැඟීමක් පමණයි සබ්බත තුළින් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයක් ඇති වෙනවා මේවා නැත්නම් අය ඔය කියන අදහන්නේ අත්දැකීමට බෑ අපි කියන දන්නේ අත්දැකීමට බෑ ඒක නිසා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන වලට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒ අරමුණ වලට අපි මේ ආස්වාදයට ඇලෙන්නේ ඇයි මේක පිළිබඳ මේ යථාර්ථයේ නොදන්නා මෝඩකම අපේ සිත තුළ තිබෙන නිසා ඒක පළවෙනි කරුණ දෙවෙනි කාරණාව ආස්වාදයෙන් සුඛයක් කියන අතිවිශේෂ ආස්වාද ආස්වාදයක් කියනවා කියන එකත් වැඩියි නේද? ආස්වාදයේ සැපයක් සැපයක් සැපයක් කියන අල්ලා ගැනීම තියෙන නිසා වැරදි දෘෂ්ටිය තියෙන නිසා අපි ආස්වාදයේ දැනුම් කරන්නේ. මේ ආස්වාදයේ දුක කියලා පිට තේරෙනවා නම් දුක කියලා තේරෙනවා නම් ඒකට කියන්නේ. ඒක නරකක්. ආස්වාදයේ කියන්නේ කුතියක්. ඒක දාස්තිකයේ දැක්ක ආස්වාදයේ කියන කතාවයි ආස්වාදයේ කියන කතාවක් දැරෙන්නේ. ඒ වැරදි කියන්නේ. ආස්වාදයේ කියන්නේ සංස්කාර ධර්මයක්. හරිද? පිටතට කියන්නේ නැතින සංස්කාර ධර්මයක්. සබ්බේ සංස්කාරා දුක්ඛ. සබ්බේ සංඛාර දුක්ඛ. ඉතින් මේ මතු පිටින් තියෙන අත්වල එන්නේ ධර්මය අපි අවබෝධ කරගන්නට ගිය සමාරු වෙනවා. ඒක කියන්නේයි මම කියන්නේ. ඊළඟට පිටට ගන්න මාර්ග දේශනා සුඛායස්නා පිටුවේ දුක්ඛ දක්වනවා. මානමේ සුඛ වේදනාව දුකක් වශයෙන් දකින්න. මොකද ඒක දුකක්ම නිසා. මේ ආස්වාදී ඇලෙන්නේ අලමේම අර්ථයක කරුණ දන්නේ බාහිර සද්ද ආදී අරමුණු තුළින් මේ ආස්වාදයේ ලැබෙනා කියලා හිතුවා. අපේ සිතින්ම සිතිවිලි ධාරාවක් ඇති කරන අපවිතින්ම යටේ සිටිවල දැනුණා කියන මෝඩකම අපිට අවබෝධ වෙලා තිබුණා. දෙවෙනි එක මේ සුඛ ආස්වාදය දුක කියලා අවබෝධ වෙලා තිබුණා. ඒක වෙනස් අවශ්‍ය කරුණු ටිකක් බලන්න ඕන. මොකද මේ සංඥාව මානසිකාර විරුද්ධ කරනට ඒ දැනුම අවශ්‍යයි. නැත්නම් කරාතන නිරෝධයක් අත්දකින්න බැහැ. එතකොට මොකක්ද මේ ආශාදී දුක කියන්නේ? මේ සනාමකින් කරන්නට පුළුවන් නේ ඔය ධ්‍යාන පිටක් පවතිකක් කියන කෙනෙකුට පමණයි. ඒක පාඩම් කරන්න. පවතිකකට ධ්‍යාන පිටකට පත් කරගෙන ඔය ඇහැ කන මාතේ දිවාදී තුලින් එන ආශාදයක් ඇති කරගන්න. ඇති කර ගන්නකොටම අර පවතික නැති වෙනවා නැත්නම් ධ්‍යාන පිට නැති වෙනවා. නැති වෙනකොටම දැහැටිව ඉතාමත්ම ඉතාමත්ම ඉතාමත්ම පැහැදිලිව අවබෝධ වෙනවා. අරලියට සුව පහත් දුන්නට යහනාවට ඉඳගෙන සුලං මමන සීතල සුලං ගන මුද පොත්ත මේ කියන්නේ දිනවාලි කියන සුව දායක තැනක නිදාගෙන ඉඳලා අමේක වත් වෙලා යකට ගොඩක් තියෙනවා නම් එන්නේ යකට අතුවා ඒකත් උඩට දැම්මම අපි අර සුඛාස්වාද ඇති කරගත් ගාම අපේ සිත දුකකට පත් වෙන ආකාරය ප්‍රත්‍යක්ෂ ලෙසම අපිට දක්වන්නට පුළුවන්. මොකද අර පළකමකට තියෙන නුහාසුවේට මේක සංසන්දනය කරනකොට මේ සංස්කාර දුක මතුවෙන නිසා. ඒ වගේම දුහාන සීලයක තියෙන නිරාමිත සීලයක මේ කාමකතකයේ ධම්මට පසුව ඒක දුකක් බවට පත් වෙන නිසා මේක මහා දුකක් මේක මහා දුක. අපි වැරදි දෙයක් කියන්නේ සපස්සපස්සපක් කියන අවබෝධය කෙනෙකුට සත්‍යයක් වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. පරිසමාවකට සමවදින්නට පුළුවන් නම් නැත්නම් ධ්‍යානයකට සමවදින්නට පුළුවන්. ඒකද මොකද මේක කරන්නේ? ඒවා නැති කෙනෙකුට කරන්නේ බැහැ. මේකේ මේ ආස්වාදය නිකන් ආකස්මික වශයෙන් උපදින ධර්මයක් නෙවෙයි. ඒ කියන්නේ එකපාරට නිකන් අහසින් කඩන්න කරන එකක් නෙවෙයි. ඒක අපි ඇති කරගන්න උත්සාහ කරනවා. මේ ඇති කරගන්න උත්සාහ කිරීමට කියන්නේ සංකත දුක කියලා. අද උදාහරණයක් කියන තරම් උදාහරණ දැන් මේ කොට හැදෙන භෝගයක් දෙක ආස්වාදයක් ලබන්න ඕන. මේ අපි හිතන චිත්‍රපටයක් බලන්න කියන්නේ. ඒ වුණාම බස් එකේ නම් බස් එකේ ඉන්න කන්න බලාගෙන ඉන්න ඕනේ හිතගෙන ඉන්න. ඒක මහා දුක. ඊළඟට බස් එකේ නම්නා වෙනද පිළිව සමාහට එන්නේලා යන එකක් මහා දුක. ඊළඟට හෝල්වල ගාවට ගිහිල්ලා පොළේ ගලිලා ඉන්න සමාහයට පාස්සට අවු. ඒකත් මහා දුකක්. ඊළඟට ඇතුළට ගිහිල්ලා කිඳින්නේ මහා දුකක්. අර ආස්වාදේ ලබන්නට ඉස්සෙල්ලා මේ දුක් පරම්පරාව දෙන්නට ඕන. ඒකට අවශ්‍ය මුදල් සම්පත කරගන්නට තවත් දුක් වෙනවා. නිකම්ම මුදල් දෙන්නේ නැහැ. ගස්තුන් කොලකඩවල මහා මුදල් ගන්නනේ. නේද? මේ ඔක්කොම සංකත දුක. මේ සංකත දුක අපි විඳින්න තෝරන්නේ මේ ඇහැ කන නාසය දිව කබලේ මනස තුලින් යම් කිසි ආස්වාදයක් අපි විඳින්නට යනවා. මේවා කොහොම නිරායාසයෙන් දුක සැකයක් වෙන නිසා සැකේ ඇති කරගන්නට අපි කර්ම සම්පාදනය කරගන්නවා. සමහර අය මේ මාස්කල් වලට තේ හදන මාස ගණන් මාන්තිලා මම කියන්නේ කියන්නේ වලද තියෙන මිස තුමාල ගණන් මාන්තිලා එක ග්‍රේඩ් එකක් හදන්න කනකොට විනාඩි 10 සිටේක ඒක හදන්නට ඒ විදිහ දුක දැක්කම මට හිතන්න බැහැ මම මේ තරම් ආරම්භ කියලා හරිද බඩු හොයන්න ඕන වාහන ගන්න ඕන මොන දේවල් ඇත්තට ගන්න ඕන වාහන ගන්න ඕන හදන්න ඕන ඔක්කොම සංකත දුක එහෙනම් මේ ආස්වාදයේ සංකත දුක අපි අවබෝධ කරගන්න ඒ ඒ ආසංකත දුක ලබාගෙන මේ ආස්වාදයේ තියාගන්නට අපි හදමු. තියාගන්නට බෑ ඒක ඉක්මන කරගන්න. අර පොඩි කාලේ අපි දන්නා මේ වහිනකොට මේ දීපොල් ළමා තියෙනකොට අපි හරි ආසයි මේ බෝතු කඩමාටෙන් හදලා මේක පාස්ලේ මම කරන්න පුළුවන්. ඒකෝටි මම දැකලා ගන්න හදනවා. නියම ලක්ෂණ හොඳට හොඳ ප්‍රශ්න කරන්නේ. ධර්මයේ කොහොමද අපි කියන්නේ ඉස්සර කියන්නේ. කරන්නේ කොහොමද? කරන්නේ කොහොමද? දැනේ. මේ අපේ තමයි ආස්කාරය විතර කරන්න හදනවා. ආස්කාරය ඇති සුබමම අර දීපොබල දිනනවා වගේ එතනම දිනලා යනවා. ඈ? ආස්කාරය එතනම දිනලා යනවා. එතකොට මේ ආස්කාරය එතනම දිනන නිසා ආස්තරන්නට උපාදාන කරන ආස්වාදයක් ඇත්තෙම උපාදාන කරන්නට හැකියකමකුත් ඒක අන්තිමට හරියට ජීවිතේ මුලඟක් හමනවා කියන අපි දෙවැරට දෙක විස්තර මේ මුලඟ මෙන්න කල්ලන් හදලා අපි අල්ලන්නේ කොහොමද අල්ලන්නේ කොහොමද අල්ලන්නේ කිසිම මුලඟ පාස්කලේ අල්ලන්නේ දෙයක් නෑ අල්ලන්නේ හැකියකමකුත් මොනවද මේ මේ ප්‍රාස්වාදය අපි කොච්චර අනුසර කර අනුසර කර සබා ගන්න හැදුවත් ඇති සිතනම් නැති වෙනවා. ඒක තමයි විපරිණාම දුක්ඛය කියලා කියන්නේ. පෙරදී මේ දුක විපත්ති වෙන දුක. මම පිටිපස්සෙන් හරියට කතාවක් කියන එක්තරා මොහොත ගම්සේ ගම්බද චිත්‍රපටයක් බලන්න කියන්නේ. බලන්න ගියාම ඒක ගානකාවක් මේ ඇඳුම් කරලා නාන්නේ. ඒ එකම සීන් එක වෙනස් වෙනවා හුඟක් වෙලාවට දර්ශනේ වෙනස් වෙනවා. ඉතින් කෝච්චයක් යන දර්ශනයක් ඒකට තියෙනවා. මේ කියන්නේ දෙවෙනි දවසේ චිත්‍රපටිය බලන්නේ. තුන්වෙනි දවසේ බලන්නේ. හතරවෙනි දවසේ බලන්නේ. පස්වෙනි හයවෙනි දවසේ ඉන්න ප්‍රමාණයක් විතර කිය අදත් මේ කෝච්චිය හැමිට නිවිලාට මාව දෙන්න තියෙනවා. <laughs> අපිට කෝච්චිය හැමිට නිවිලාට මාව දෙන්න තියෙනවා. ඒ මානසික කතාව. මොකද මේ අර ආස්වාදයේ ඉඳගෙන ඉඳගෙන යනවා ඒක කැඩෙනකොට මහා දුකක්. මේක මේ අධ්‍යක්ෂණය නම් ජීවන කතාව නෙවෙයි අනන්ත අධ්‍යක්ෂණය. අපි ලොකු ප්‍රයත්නයක් ඉඳගෙන ඉඳගෙන ඒක එකම නැති වෙනවා. නැති ගමන්ම මහා දුකක් බවට ඒකපත් වෙනවා. මේ ආස්වාදයේ දුකක් එතන. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ආශාවේ විඳින්නට අර සංකත වශයෙන් තියෙන දුක දුකක් වශයෙන් අපිට තේන්නේ කුමක් නිසාද මුලාවෙන් අපි මෝහයෙන් මුලා කරලා තියෙන නිසා එහෙනම් මේ සංකතයේ තියෙන අනිත්‍ය ස්වરૂපේ ආශාවේ තියෙන අනිත්‍ය ස්වરૂපේ සහ විසඳන ධර්මයක් බව තේරෙන්නේ ඒක නිසා අපි පහදාන කරන යනවා ග්‍රහණය කරන යනවා ඒක වෙන දුකක් ඇතිවෙනවා මේක අමතකයි මේ ආශාවේ බින්දට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තවත් විශාල දුකක් වෙනවා අපි හිතමු කාන්තාවක් කරගෙන කෙනෙකුට ආස්වාදයක් වෙන්න ඕන කියලා දැනගෙන ගෙවහම නේද? ජීවිතේ දක්වාම ඒකට වන්දි ගන්න ඕනේ කියලා. ඉවරම තමයි බුද්ධයන් වහන්සේ. මොකද? අපි කොහොමද ටිකක් සැලසතර ආදී මාත්‍යා දැක්කම මෙන්න ජීවිතය සමහරකට මොනවද? මේක තමයි මොකද ඉඳලා ඉතින් බොනවා. ඉඳලා බම්මනේ දාන. පාස් ඉඳලා වෙනකොට නෑ. ඉතින්වත් බෑ. ඔළුවක් රබේ. ඉතින් මොකද දුක? අර ආස්වාදයේ විදීමතෙන් නැතිවෙච්ච දුක. හරිද? ඒකේ ප්‍රතිපලයක් වශයෙන් ජනිත කරන දුක අපට අවබෝධ වෙන්නේ. ඊටමතර මේ ආස්වාදයට ඇලීම නිසා මොකද සිදුවන්නේ? ආස්වාදය කියන්නේ දැන් ඒකාන්ත දුක අපිට දැනෙන්න තියෙනවා. ඒකට ඇලෙනවා කියන්නේ දුක පිටින්නේ හේතුව. නැවත නැවත ආස්වාද ප්‍රසාරනවා, නැවත නැවත දුකක් මාත්‍රි අනුභව කරනවා, දුක් සංදේශයක් කියන දියුණු කර ගන්නවා. මේ ආස්වාදයේ ගැනීම නිසා කෙලින්ම නිරේතනම වෙනවා නම් වේදාවල් කියලා වෙනසක් නැහැ. මම බින්දර නැද්දේ පරිදි පරිදි කල්ප බලන දුක් කියන දේයක්. ආස්වාදයේ දැවටීම නිසා ප්‍රේත ලෝකෙට වැටෙනවා නම් ඒ ගැනීම නිසා කෙලවරක් ගොඩ එන්නට කවදාවත් හැකියාවක් නැහැ. සාමාන්‍ය කලාතුරකින් නෙමෙයි. පිටිසංගෝපයකට වෙනවා නම් නැවත සත්‍යය මොකදදී පොදුින්න නෑ මහා දුක්ඛින් දෙතේන. මේ සංස්කාර දුකට මේවා ඇත්තන ගන්න. මේ දුක අපිට තේන්නේ සුළු ආස්කාරයක් නේද? අපිට මතනම් වැටෙන්නේ එහෙමයි ආස්වාදයේ පුරුණ හැල්ලක් නම් ඒ ආස්වාදයේ නිසා ඒ පුරුණ හැල්ලට ඇලෙන නිසා ඇති වෙන දුක මේ මහ පොළොවට පිළිබඳයි. ආස්වාදයේ පුළුවන් තරම් පුළුවන් දෙයක් විතර බල දෙයක් නම් ඒ පුළුවන් තරම් බලන ආස්වාදයේ ඇලීම නිසා ජනිත කරවා වන දුක්ඛය මහ පොළොවේදී ඒක මේක නිකමමයි ඒකත් දෙවියන් කරන්නේ හරියට තේරෙනවා නම් අපිට අපිට ඇලීම කියන අවබෝධය අපට ඇතිවන්න ඕනේ. මේ සංඥා මනසකාර විස්තර කරන්නට මේ යථා භූතය අපට තුළ ඇති වෙන්න ඕනේ. තේරුණාද? ඒ ඒක නිසා මේ කතා කරන්නේ පාඩමයි. එතකොට මේ ආස්වාදයේ අතහරිනවා නම් අපි අතහරින්න තියෙන්නේ පුළුවන් දෙයක් විතරදියා. ආස්වාදයේ අතහරින්න නැතුව නිවන් දක්නන්නේ. ආස්වාදයේ අතහැරීම නිසා ඇති වෙන දුක මේ මහා විශ්වයකට දුන්නු. අසීමිතයි අමිලයි අතිංකයයි. ඒක සීමාවක් නැති කියලා බෑ. මිල කරන්නට මෙයක් කියලා ඉතලම කරන්නද බෑ. නිවනේ තියෙන වටිනාකම අඩේ. අපි ආස්වාදයේ අතහරින්න තියෙන පුළුවන් දෙයක්. ඒ පුදුමකද අතහැරීම තුළින් අපට අත්වෙන නිර්වාණ සුඛය මහා විශ්වයට වඩා ලොකුයි. අපි අල්ලගන්නේ පුළුන් පෙදක් විතර සුළු බරක්. ඒ අල්ලා ගැනීම නිසා අත්වෙන දුක්ඛ සංගය මහා සුඛියට වැඩි විශාලයි බරයි. මේක අවබෝධය. එහෙම අවබෝධය වෙනකොට මේ ආස්වාදයේ අතහැරීමක ධර්මයක් සංඝාගත නියත ධර්මයක්, දියනියත ධර්මයක්, පහසලිත ධර්මයක්, පහාකබ්බ ධර්මයක් කියලා දැකීමක් හදවත තුළින්ම ගෑන හැකියාවක්. එහෙම නැත්නම් ඒවා කියන්නේ ගන්න. එහෙමයි. මේවා අතහැරීමෙන් තමයි අර සංඥා මනස්කාර අතහරින්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අර බුදුහාමුදුරුවෝ සලායතන නිරෝධය ගැන කතා කරනකොට දැක්ක පස්වචනෙන් බුදුක සංඥා විරුද්ධ ආදී වශයෙන් ප්‍රකාශ කරන පරිදි අර සංඥා මනස්කාර විරුද්ධ කරන්න පුළුවන්. නැති නොගන්නට ඇති වෙන ශක්තිය විරුද්ධ කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආස්වාදයේ දුකක් වශයෙන් අවබෝධ වුණොත් ඒ තුළින් ඇති වෙන දුක අපට පැහැදිලිව පෙන්වන ආස්වාදයේ තියෙන ඇලෙන්නේ නැහැ. ඕකට ඇලෙන්නේ ඕකෝත්ම දන්නා කෙනෙක්. මේකත් මේ ආස්වාදයේ වෙනම හේතුවක්. තව තියෙනවා ආස්වාදයට ඇලෙන්නේ මේ ආස්වාදයේ දෙදින පුද්ගලයේ සත්‍යයේ මනිස්තුනා කියන වැරදි අවබෝධය තිබෙන නිසා. මම සැප වේදනා මම ආස්වාදිනවා මම විඳිනවා මම විඳිනවා කියන ඇඟීම අපේ තුළ කාර්යයෙන් කොට තිබෙනවා. මෙන්න මේ සත්‍ය සීගල තාක්කයි. මේ ජීවිතය ලැබීමට අපේ සිත් තුළ සංකේයක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා. මම විඳිනවා මම විඳිනවා කියන පිළිම. එම නිසා මේ ආස්වාදයේ විඳින පුද්ගලයෙක් නැති බව අවබෝධ කරගන්න ඕනේ. සුඛ ආස්වාදයක් තියෙනවා සුඛ ආස්වාදයේ විඳින පුද්ගලයෙක් නැති බව. දැන් අපි රූපයක් දැකලා හොඳට ඒක දැන හිතලා සංඥාමය සංඥාමනසකාරය ඇති කරගෙන අපි ඒකෙන් ආස්වාදයක් විඳිනා නම් මොනවද කියන්නේ? ඇඟේ තියෙන රූප වල රූප වල පාඩිය තියෙනවා. ඇහැ ගන්නෙත් නෑ, ඇහැ තුලින් මොන සංඥාවක් ඇති වුණාද? මොන මනස්කාරයක් ඇති වුණාද? හදන්නේ. ඇහැට ඕඩකමකුත් නෑ එහෙම සංඥාමන්තිකාරය ඇති කර දෙන්න. හ්ම්? ඇහැ රස විඳින්නෙත් නෑ ඒ රූපයේ තුල. දෙන්නා. නැත්නම් ඒ අපිටම අපි බලන්න සාම්බාරය කරන උදාහරණයක් ඒ සාම්බාර දැනෙන්නේ අපි බලන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන කෙනෙක් ඇති කරලා දෙන්නේ. අපි සිත තුළ මේ සංඥා මනසකාරය තුන ආස්කාදය තුන. එතෙන්දී මේ සංඥා මනසකාරය අර රූප ගොඩයි හැර දෙන්න කිසිම ධර්මයක් ඉතුරු වෙලා නැහැ. මෙතන කිසිම ධර්මයක් නැහැ. ඒ ආස්කාදයේ පැත්තකට රූප කොට තවත් පැත්තකට මේ නාම රූප දෙක වෙනකොට එහෙනම් මේ නාම රූප වල හරියට පැහැදිලිව දැක්කොත් අනේ මෙතන නාමයක් තියෙනවා මෙතන රූපයක් තියෙනවා මේක මෙතන කෙනෙක් නෑ ඒක නිසා ඒ ඇතිවෙන ඒක නිසා ඒ නැතිවෙන මොන ආස්වාදයක් හරි මොන දුකක් හරි මේ సంతානය තුළ ඇති වෙලා නැති වෙලා මම විඳින්නේ නැත්නම් මොකක් ඇති වුණත් ඒක වෙදෙනකොට දැන් මම ආස්වාදයක් විඳින්නේ නැත්නම් මේක තුළ දුක්කට යන දැනාවක් ඇති වුණා මට මොකද? දුක වෙනවක් ඇති වුණා මට මොකද? ඒ මනකට. මෙන්න මේ වැරදි අවබෝධය මම විඳිනවා මම විඳිනවා කියන වැරදි අවබෝධයේ තිබෙන තාක්කල් අපි ආස්වාද දැනුම් කරනවා. මේ අවබෝධයේ නිවි යනකොට ආස්වාද නිවි වෙනවා. එහෙමයි. අය ආස්වාද විදී යනකොට සංඥා මනසිකාර අපේ සිිතින් නිරුද්ධ වෙනවා. රහතන් වහන්සේ කෙනෙකුට කිසිම සංඥා මනසිකාරයක් නැහැ. කිසිම සිතේවත් බලන්නේ රූපයක් දිහා පැයක්වත් බලන්න පුළුවන් කිසිම සිතක් හිතන්නේ නැති. එන්නේ නැහැ. මොකද මේ විරුද්ධ කරලා තියෙන නිසා සමායත නිරෝධී මේ ජීවිතයේදී අත්දැකලා තියෙන නිසා මරණය පස්සේ මරණයට පෙර දැන් වේගාව හතරයි හරියටම තයන් ගන්න දේශනා කළා. අපි තව කරුණු තියෙන ගොඩක් කියන්නේ. ආදීනිය ගැන තියෙනවා, දුක්තරණ ගැන තියෙනවා, සම්මදේ ගැන කතා කරලා තියෙනවා, අත්සංගමේ ගැන කතා කරලා තියෙනවා. ප්‍රායෝගික වශයෙන් කලායතන නිරෝධයකට පිටපත් කරන්න නම් මේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන ඒ අවබෝධය තුළින් මේ කියන ධර්ම හද තුළින් මහත් කරගන්න ඕනේ. එහෙම නැතුව මේ කනනහර සංඥා මාත්‍රයකින් අතර වුණොත් මේ ධර්මයේ නිකම් කුලංගේ ගිය සිත් සබ්දයක් පමණයි. ඒ සිත් සබ්දේ සාර්ථක සබ්දයක් බවට පත්ය මේ ඇයට මේකට අනුකූලව කටයුතු කරන්නට හැකියාවලදී කලාවතන නිරෝධය අධ්‍යක්ෂ මුල් ජීවිතයේම නිවාස ලැබීමට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ ඒකාන්ත වශයෙන් හේතු වේවා ආස්නාවේ වතුලක් සාර්ථකයි.